ටික වෙලාවක් ධර්ම කාරණයකට අවධානය යොමු කරන්නට සූදානම් වෙන්නේ. ඒ දායක පින්වත්තුන් විසින් අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපට ආරාධනා කරන්නට යෙදුනේ ගිරිමානන්ද සූත්‍රයේ දැක්වෙන පහාන සංඥාව පැහැදිලි කරමින් අද දේශනාව සිදු කරන හැටියට. අංගුත්තර නිකායේ දසක නිපාතයේහි දැක්වෙන ගිරිමානන්ද සූත්‍රය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්න තේදුනේ ගිරිමානන්ද හාමුදුරුවෝ රෝගී වුණු අවස්ථාවක ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා සිහිපත් කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ගිරිමානන්ද හාමුදුරුවෝ බලවත්සේ රෝගීව සිටිනවා තථාගතයන් වහන්සේ උන්වහන්සේ කෙරෙහි අනුකම්පාවෙන් ගිරිමානන්ද හාමුදුරුවෝ වැඩ සිටින තැනට වැඩම කරන්නට පුළුවන් නම් හොඳයි කියලා එතනදී බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා ආනන්ද මේ දස සංඥාවන් මනවින් ඉගෙනගෙන ඔබ ගිරිමානන්ද භික්ෂුවට මේ දස සංඥාවන් පැහැදිලි කරලා දුන්නොත් ඒ දස සංඥාවන් ශ්‍රවණය කරන්නා වූ ගිරිමානන්ද භික්ෂුවගේ රෝගය සම්පූර්ණයෙන් දුර වෙලා නිරෝගී වෙනවා ඒ නිසා මේ දස සංඥා ඉගෙනගෙන හිරිමානන්ද භික්ෂුවට එය දේශනා කරන්නට කියලා ආනන්ද හාමුදුරුවන්ට පැහැදිලි කරමින් දස සංඥාවන් පැහැදිලි කරමින් දේශනා කළ සූත්‍ර දේශනාව තමයි ගිරිමානන්ද සූත්‍රය හැටියට දැක්වෙන්නේ. එතකොට මේ සූත්‍ර දේශනාවෙහි සංඥා 10ක් පිළිබඳව පැහැදිලි කරනවා අනිච්ච සංඥා, අනාත්ම සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බලෝකේ අනවිරත සංඥා, සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා, ආනාපාන සති. මේ කියන දස සංඥාව තමයි මේ සූත්‍රයේදී පැහැදිලි කරන්නේ. එතකොට අද ධර්ම දේශනාව සඳහා අපට ආරාධනා කරන්නට යෙදුනේ එහි පස්වෙනි සංඥාව හැටියට දක්වන පහාන සංඥාව පැහැදිලි කරමින් අද ධර්ම දේශනාව සිදු කරන හැටියටයි. අපි මූලික වශයෙන් තේරුම් ගන්නට ඕන මේ සංඥා භාවනාව කියලා හඳුන්වන්නේ කොමක්ද? සංඥා කියලා කියන්නේ අපි යමක් හඳුනා ගන්නා විදිහ. දැන් මේ ලෝකයේහි පවතින සෑම දෙයක්ම අපි ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, කයින්, සිතෙන් අරමුණු කරනකොට මූලික වශයෙන් ඒ අරමුණ ගන්නා වූ සිතෙහි සංඥා නැමැති චෛතසිකයක් ජනිත වෙනවා. ඒ සංඥා චෛතසිකයෙන් තමයි ඒ අරමුණ හඳුනාගන්නේ. නීල වර්ණය, පීත වර්ණය, ඕදාත ආදී වර්ණයන් හඳුනාගන්නේ. ඒ වගේම ඒ අරමුණෙහි හැඩය, සතහන හඳුනාගන්නේ සංඥාව විසින්. එහෙම නැත්නම් වෙනත් ක්‍රමයකින් කියනවා නම් එක් කරුණකින් තවත් කරුණක් වෙන්කොට හඳුනා ගන්නා සතහන තමයි එහෙම වෙන්කොට ගත හැකි සතහන තමයි සංඥා කියලා කියන්නේ. දැන් රූපයකින් තවත් රූපයක් වෙන් කරගන්න අපට පුළුවන් වෙන්නේ ඒ රූපය පිළිබඳව අනන්‍ය වූ සංඥාව තුළ. ශබ්දයකින් තවත් ශබ්දයක් අපිට වෙන්කොට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ ශබ්දයට ආවේනික වූ සංඥාව අපේ මනසින් හරියට හඳුනාගත්තොත් පමණයි. ඒ වගේම ගන්ධයකින් තවත් ගන්ධයක් වෙන්කොට හඳුනා ගන්න. රසයකින් තවත් රසයක් වෙන්කොට හඳුනා ගන්න. ස්පර්ශයකින් තවත් ස්පර්ශයක් වෙන්කොට හඳුනා ගන්න. යම්කිසි මනසට අරමුණු වෙන යම් ආරම්භණයකින් එහෙම නැත්නම් මනෝභාවයකින් තවත් මනෝභාවයක් වෙනකොට හඳුනාගන්නේ මේ සංඥාව නිසා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රතඥ පුද්ගලයා හැම විටම මේ අරමුණු નિවරදිව හඳුනා ගන්නට සමත් වෙන්නේ නැහැ. ඒවා පිළිබඳව බොහෝ අවස්ථාවල අපි මනසින් ගන්නෙ වැරදි සංඥාවක්. ඒ වැරදි සංඥාවන් බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා සංඥා විපල්ලාස හැටියට. ඒ කියන්නේ විපල්ලාස කියලා කියන්නේ විපරීත බව, විකෘති බව. ඒතර සංඥාව විකෘති වෙච්ච ගමන් අපිට ඒ පිළිබඳව ඇති වෙන අදහස, ඒ පිළිබඳ සටහන සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. එතකොට අපිට වැරදි වැටහීමක් තමයි ඇති වෙන්නේ. සංඥාව විකෘති වුණු ගමන් අපේ මනෝභාවයන් විකෘති වෙනවා. එතකොට සංඥා විපල්ලාසය නිසා චිත්ත විපල්ලාසයන් හට ගන්නවා. ඊළඟට චිත්ත විපල්ලාසය නිසා දික්ටි විපල්ලාසයන් හට ගන්නවා. ඒ කියන්නේ වැරදි වැටහීම්, වැරදි දෘෂ්ටි, වැරදි උපාදානයන් ඇති වෙනවා. එතකොට මේ සියල්ලම විකෘති කරන්නට හේතු වෙන ප්‍රධාන කාරණය තමයි වැරදි සංඥාවන්ගෙන් ලෝකය හඳුනා ගැනීම. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් වෙන තුනේ අපි හිතමු රාත්‍රී කාලයේ අපි ටිකක් අඩ අඳුරේ සැකදිය සහිතව අඩිය තියනකොට සීතලට ටිකක් මොලොක් ගතිය ඇති අපි හිතමු රබර් පටියක් හරි නැත්නම් ටයර් කෑල්ලක් හරි අපේ කකුලට පෑගෙනවා. එතකොට මේ පෑගුණු සැනින්ම එකවරම දැන් සත්තු සර්පයෝ මේ හරියේ ඉන්නවද කියන සැකමොසු ආකල්පයෙන් යුක්තව නම් අපි අඩිය තිබ්බේ අර සීතලට අර ටයර් කෑල්ල කකුලේ ස්පර්ශ වෙනකොටම ඒ ස්පර්ශ වෙන ස්වභාවයත් එක්කලා අපිට එකවරම සර්පේ කියන සංඥාවක් එන්නට පුළුවන්. එතකොට මේ සංඥාව නිසාම අපේ මනසේ භීතිය පැතිගැන්ම මතුවෙනවා. දැන් එතකොට වැරදි සංඥාවෙන් හඳුනා ගැනීම නිසා වැරදි මනෝභාවයක් ඇති වෙනවා. විකෘති මනෝභාවයක් ඇති වෙනවා. මේ විකෘති මනෝභාවය එහෙම නැත්නම් භීතිය ජනිත කරන්නට හේතුනේ මොකක්ද? අර වැරදි විදිහට වටහා ගැනීම. ඉතින් මේ විදිහට සමහර කාරණා වැරදි විදිහට වටහා ගත්තම් දැන් ඒ වගේ අවස්ථාවල නම් අපිට විදුලි පන්දමක් දැල්වලා හරි නැත්නම් ආලෝකයක් දැල්වලා හරි එහෙම නැත්නම් එළිය වැටුණාට පස්සේ හරි අපිට හඳුනා ගන්න පුළුවන් මෙතන සර්පෙක් ඉඳලා නැහැ මේ ටයර් කෑල්ලකුයි පෑගුණේ කියලා. නමුත් සමහර කාරණා තියෙනවා අපි මනසින්ම හඳුනා ගන්න දේවල් අපිට එහෙම මේ වැරද්දක් යුනේ වැරදි වැටහීමක් වැරදි සංඥාවක් වෙයි මම ගත්ත කියන එක අපිට තේරුම් ගන්න පහසු නැහැ. එතකොට ඒක ඒ විදිහෙන්ම මනසේ තහවුරු වෙනවා. ඒ අදහසම ස්ථාවර වෙනවා. එතකොට ඒක දෘෂ්ටියක් බවට පත් වෙනවා. හැබැයි ඒ දෘෂ්ටිය නිවැරදි දෘෂ්ටියක් නෙමෙයි මිත්‍යා දෘෂ්ටියක්, වැරදි දෘෂ්ටියක්. ඇයි ඒ වැරදි දෘෂ්ටිය ඇති වෙන්නේ? අර වැරදි මනෝභාවයන් නිසා. ඒ වැරදි මනෝභාවයන් ඇති උනේ ඇයි? වැරදි හඳුනා ගැනීම නිසා. මෙන්න මේ විදිහට මේ සංඥාව කියන එක අපට ලෝකයේ පිළිබඳව નિවරදිව වටහා ගන්නටත් වැරදිවට වටහා ගන්නටත් දෙපසටම හේතු වෙන ඊටාම ප්‍රබල සාධකයක්. ඉතින් ප්‍රත්‍යජන සත්වෝ දීර්ඝ කාලයක් සසර ගමනේ බොහෝ දේවල් වැරදි විදිහට තමයි හඳුනාගෙන තියෙන්නේ. ඒ වැරදි හඳුනා ගැනීම නිසා වැරදි මනෝභාවයන් ඇති වෙලා තියෙනවා. වැරදි මනෝභාවයන් නිසා වැරදි දෘෂ්ටි ඇති වෙලා තියෙනවා. එහෙම සියලු ප්‍රත්‍යජන සත්වයින්ට ඇති වෙලා තියෙන බරපතලම වැරදි දෘෂ්ටියක් තමයි සක්කාය දෘෂ්ටිය. සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ සත්‍යේක්‍ය, පුද්ගලේක්‍ය, ආත්මයක්ය, මමය කියන මේ අදහස. ඒකට නාම රූප වශයෙන් පංචස්කන්ධයක් හැටියට අන්‍යෝන්‍ය වශයෙන් පත්‍ය වෙමින් ක්‍රියාත්මක වෙන මේ නාම රූප පරම්පරාව සත්‍යේක්‍ය, පුද්ගලේක්‍ය, ආත්මයක්ය කියලා අපි වැරදි විදිහට දෘෂ්ටියක් ඇති කරගෙන තියෙනවා. එතකොට මෙතන සත්‍යයේ පුද්ගලික ආත්මයක් නැහැ කියලා කිව්වට ඒක පිළිගන්නට සූදානම් නැහැ. ඒක ඒ විදිහට අනුමත කරන්නට සූදානම් නැහැ. ඒ අනුමත කරන්නට සූදානම් නැත්තේ ඇයි? ඒ තරම්ම දැඩි විදිහේ දෘෂ්ටියක් චිත්තසංතානයේ කාවැදී පවතිනවා. එතකොට ඒක දෘෂ්ටියක් බවට පත්ුනේ ඇයි මේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය බොහොම සූක්ෂම නිසා මෙතන සත්‍යයේ පුද්ගලයක ආත්මයක් කියන මනෝභාවයන් දීර්ඝ කාලයක් ඇති වෙලා තියෙනවා. ඒ මනෝභාවයන් ඇති උනේ මොකක් නිසාද? ඒ බඳු සංඥාවන් අපට ඇති වෙලා තියෙන සතෙක් වගේ පුද්ගලයෙක් වගේ මෙතන නාම රූප ධර්ම සමූහයක් හැටියට නෙමෙයි මෙතන යම්කිසි කෙනෙක් ක්‍රියාත්මක වෙනවා වගේ අපට සංඥාවන් ඇති වෙලා තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි හිතමු රොබෝ යන්ත්‍රය ගත්තහම අපි දන්නවා ඒක යන්ත්‍රයක් කියලා. ඒක සකසලා තියෙන්නේ ලෝහ, ඒ වගේම කාන්දම්, විදුලිය ආදී දේවල් සම්බන්ධ කරලා තව නොයෙකුත් අමුද්‍රව්‍ය යොදාගෙන සකසලා තියෙන උපකරණයක්. ඒ වගේම එහි ක්‍රියාකාරීත්වය සඳහා මුදුකාංග සම්බන්ධ කරලා තියෙනවා. මේ මුදුකාංග වලට අනුව බාහිරින් ගන්නා සංඥා සටහන් අනුව ඒ රොබෝ යන්ත්‍රය ක්‍රියාත්මක වෙනවා. දැන් මේ යන්ත්‍රය පුද්ගලයෙකුගේ වගේ ස්වરૂපයට බාහිර ස්වરૂපය හදලා තියෙනකොට අපිට පේනවා අර පුද්ගලයෙක් වැඩ කරන්න වගේම ඒ යන්ත්‍රය ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි හොඳටම දන්නවා මෙතන සත්වයක් පුද්ගලයෙක් නැහැ කියලා. නමුත් අර යන්ත්‍රය ක්‍රියාත්මක වෙන රටාව බලාගෙන ඉන්නකොට බාහිර සංඥාවලට අනුව ප්‍රතික්‍රියා දක්වන ආකාරය බලාගෙන ඉන්නකොට අපට නිකන් සත්ත්ව සංඥාවක් එනවා පුද්ගල සංඥාවක් එනවා යම්කිසි මනුස්ස සංඥාවක් ඒ පිළිබඳව ඇති වෙනවා එයි එහෙම සංඥාවක් එන්නේ අර හැඩය සහ ක්‍රියාකාරීත්වය මත අන්න ඒ වගේ මේ නාම රූප ධර්ම දීර්ඝ කාලයක් ක්‍රියාත්මක වෙනකොට අපට සත්ත්ව සංඥාවක් පුද්ගල සංඥාවක් ඇති වෙලා තියෙනවා ඒ නිසා මනෝභාවයන් ඇති වෙලා තියෙනවා ඒ නිසා දෘෂ්ටි ඇති වෙලා තියෙනවා දැන් මේ සංඥා විකෘතිය නිසා, චිත්ත විකෘතිය නිසා, දෘෂ්ටි විකෘතියක් අපේ චිත්තසංතානවල තදින් දැසගෙන තියෙනවා. දැන් මේ తত্ত্বය නිසා තමයි අපිට යථාර්ථය දකින්නට බැරි වෙන්නේ. සම්මා දිට්ඨිය. නිවැරදි දැක්ම අවදි කරන්නට පහසු නැහැ. දැන් නිවැරදි දැක්ම අවදි කරන්නට නම් නිවැරදි මනෝභාවයන් ජනිත කරන්න ඕන. නිවැරදි මනෝභාවයන් ජනිත කරන්නට නම් නිවැරදි සංඥා මතු කරන්න ඕන. නිවැරදිව හඳුනා ගන්නට ඕන. දැන් එතකොට මේ ගිරිමානන්ද සූත්‍රයේදී මේ විදිහට අපට ලෝකය નિවරදිව දකින්නට අවශ්‍ය වෙන සංඥාවන් 10ක් තමයි ප්‍රගුණ කරන ආකාරය පැහැදිලි කරන්නේ. එහි පස්වෙනි කාරණය තමයි පහාන සංඥාව හැටියට අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරගන්න. එතකොට පහාන සංඥාව කියලා කියන්නේ කොමක්ද? දැන් අපි සංඥාව කියන්නේ කොමක්ද කියලා මූලිකව හඳුනාගත්තා. ඊළඟට පහාන සංඥාව කියන්නේ කොබස්ද? පහාන සංඥා කියලා කියන්නේ යමක් ප්‍රහාණය කිරීම, දුරු කිරීම, ඉවත් කිරීම, බැහැර කිරීම පිළිබඳව සංඥාව. ඒ පිළිබඳ සංඥාවක් මතු කර ගැනීම තමයි පහාන සංඥාව කියන්නේ. දැන් තනතුනේ යමක් දකින්නකොටම මේක දුරු කළ යුත්තක්, මේක ඉවත් කළ යුත්තක්, මේක බැහැර කළ යුත්තක් කියන සංඥාව මතුවෙන හැටියට සංඥා පුහුණු කිරීම. ඒක තමයි පහාන සංඥා කියලා කියන්නේ. එතකොට මොනවද පහාන සංඥා හැටියට බුදුරජාණන් වහන්සේ ප්‍රහාණය කළ යුතු බව දේශනා කරන්නේ? කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක සහ අවශේෂ පාපී අකුසල ධර්ම සියල්ලක්ම ප්‍රහාණය කළ යුතු කියන සංඥාව ඇති කරගත යුතු කරුණු හැටියටයි දක්වන්නේ. ඒ කියන්නේ අපේ මනසේ කාම විතරකයක් ඇති වුණොත් ඒ විතරකය ඇති වෙනකොටම මේක දුරු කළ යුත්තක් කියන සංඥාව මතුවෙන්නට ඕන. එහෙම ඒ සංඥාව මතු වුණොත් තමයි ඒක දුරු කිරීම සඳහා ක්‍රියාත්මක වෙන්නේ. මේක පිළිගත යුත්තක්ය, මේක වැළඳගත යුත්තක්ය, මේක පවත්වාගත යුත්තක්ය, මේක වටිනා දෙයක්ය කියන අදහසක් අපට ආවොත් එතනින් එහාට අපි කාම විතරකය දුරු කරන්නට උත්සාහ කරන්නේ නැවත නැවත වර්ධනය කරන්නටයි උත්සාහ කරන්නේ. දැන් සාමාන්‍ය ලෝකයා මේ කාමෙහි ඇලී ගැලී ගිලී වාසය කරන්නේ කොමක් නිසාද? ඒ කාම සංකල්පනා මතු වෙනකොට ඒතනත්තාට අර ඒවා පැවැත්විය යුතුය පවත්වා ගන්නට වැදගත් දේවල්ය වටිනා දේවල්ය කියන අදහස තමයි ඒ සංඥාවෙන් තමයි ගන්නෙ. ඒ සංඥාවෙන් ගන්නකොට ඔහුට ඒ කාම සංකල්පනා ජීවිතයට මහා ආස්වාදයක් ගෙන දෙන දේවල් හැටියට ජීවිතය සුවපත් කරන දේවල් හැටියට ජීවිතයට අරුතක් ගෙනත් දෙන දේවල් හැටියට ජීවිතයේ සාර්ථකත්වයේ හැටියට ඒ තනත්තාට ඒ කාම සංකල්පන දැනෙන්න ගන්නවා. ඇයි ඒවා සුබ සංඥාවේ, සුඛ සංඥාවේ යහපත් වූ සංඥාවකින් තමයි ගන්නෙ. දැන් එහෙම ගන්න තාක්කල් ඒ තනත්තාට කාම විතරකයන් දුරු කරන්නට බෑ. කාම විතරකයන් ඇසුරු කරමින් කාම විතරකයන් සමග ළඟිමින් ඒවා සමගම ජීවත් වෙන ඒවා ඒවාම භුක්ති විඳින ඒවා එහෙම කිඳා බැස ගන්නා ගතියකට එතනත්තාපත් වෙනවා. එතකොට භව ගමන නිමා කරන්නට බෑ. නැවත නැවත සසරෙහි ඇලමින් ගැලමින් කාමයන්ම භුක්ති විඳිමින් කාමයන්ම සොයමින් ඒවා සමගම ජීවත් වෙන ලාමක දිවි පැවැත්මක් තමයි ඒ තනත්තාට පවත්වන්නට වෙන්නේ. එතකොට ඒ කාම සංඥාවන් ඇති වෙනකොට මෙහෙම නැත්නම් කාම සංකල්පනා ඇති වෙනකොටම මේක පවත්වන්නට සුදුසු දෙයක් නෙමෙයි. මේක දුරු කරන්නට අවශ්‍ය දෙයක්, බැහැර කරන්නට, ඉවත් කරන්නට අවශ්‍ය දෙයක් කියන මූලික සංඥාව මතුනොත් විතරයි ඒ සඳහා උත්සාහයක්, වීර්යයක් අපේ මනස තුළ මතුවෙන්නේ. අන්න ඒ සඳහා මූලික වශයෙන් ඒ කාරණය හඳුනා ගන්නකොටම එය දුරු කරන්නට ඕන කියන සංඥාව ඇති කර ගැනීම වැදගත් වෙනවා. අන්න ඒ නිසා තමයි පහන සංඥාව දියුණු කර ගැනීම අපට වැදගත් වෙන්නේ. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් ඉන්නතුනේ දැන් අපි හිතමුකෝ කුඩා දරුවෙකුට පුංචි කාලේ ඉඳලම කියා දෙනවා පුතේ ගින්දර පිලිස්සෙනවා. ගින්දරෙන් අනතුරු වෙනවා කියලා දරුවාට කියාද. ඉතින් කියා දුන්නට සමහරලාට ඒ දරුවා ඒක ඒ මව්පියන් වැඩිහිටියන් කියා දෙන නිසා ඒකට අවනත වුණාට අර ගින්න දැල් වෙනවා දකින්නකොට දරුවාට ඒක අල්ලන්න ඕන කියන අදහසක් එනවා. ඒ නිසා හැම පොඩි දරුවෙක්ම කොහොම හරි ඒ ගින්දර අල්ලන්න, ගිනි දැල්ලක්, පහන් දැල්ලක්, හඳුන් කෝරක් අල්ලන්න දඟලනවා සමහරවිට. ඉතින් එහෙම දඟලලා පුළුස්ස ගත්තාම ඔන්නේ දරුවාට දැඩිව සංඥාවක් ඇති වෙනවා මේක අනතුරුදායකයි. දැන් එතකොට ඒ සංඥාව Tamange මනසේ දැඩිව අර මෞපියෝ කිව්වට ඒ සංඥාව හරියට තහවුරු වෙන්නේ නැහැ. අත්දැකීම තුළින්ම ඒකෙන් හානියක් වෙනවා, බල බරපතල පීඩාවක් ඇති වෙනවා, දැවිල්ලක් ඇති වෙනවා. ඒකෙන් හොදක් වෙන්නේ නැහැ කියන මේ සංඥාව ගින්න සම්බන්ධව ඒ දරුවාගේ මනසේ හටගන්න. දැන් ඊට පස්සේ එතෙන් පටන් ඒ දරුවාට කවර අවස්ථාවක ගින්නක් දැක්කා වුණත් ඒ ගින්න වැළඳ ගන්න ඕනේ, ඒක පවත්වා ගන්න ඕනේ, ඒක අල්ලන්න ඕන කියන සංඥාවක් එන්නේ නැහැ. පුළුවන් තරම් ඒක ප්‍රයෝජනය ගන්නට, පරිහරණය කරන්නට අවශ්‍ය වෙන්නට පුළුවන්. හැබැයි ඒ පරිහරණය කළාට ඒක වැළඳ ගන්නට සුදුසු දෙයක් නෙමෙයි දුරු කළ යුත්තක් මේක අනතුරුදායක දෙයක් කියන බව තේරුම් අරගෙන දුරින් තියාගෙන තමයි ඒකෙන් ප්‍රයෝජන ගත්තා වුණත් ප්‍රයෝජන ගන්න. ඇයි ගින්න පිලිස්සෙන සුළුයි ගින්නෙන් අනතුරු වෙනවා, ඒකෙන් හානි වෙනවා, ඒකෙන් පීඩා ඇති වෙනවා කියන සංඥාව අර දරුවා තුල මනවින් තහවුරු වෙලා තියෙනවා. ඒ වගේම තව උදාහරණයක් අපි ගත්තොත් අපි හිතමු පුංචි කාලේ ඉඳලා දරුවෙකුට කියා දෙනවා සර්පේ දැක්කොත් පුතේ සර්පයා දෂ්ට කළොත් අනතුරුදායකයි. ඒකෙන් ජීවිතයට පවා හානි සිද්ධ වෙන්නත් පුළුවන්. බරපතල හානියක් කියන එක දරුවට කියා දෙනවා. එතකොට ඒ විදිහට බඩගාගෙන යන උරගේ දුටු සැනින්ම ඒ උරගයා හානිදායක වුණත් නැතත් විස සහිත වුණත් විස රහිත වුණත් දරුවට අර සර්පෙක්ක අනතුරුදායක සතෙක්ක කියන සංඥාව දකිනකොට නැති වෙනවා. එතකොට ඒ දරුවා ඉක්මනින් ඒ සතාගෙන් ඉවත් වෙන්නට වෑයම් කරනවා. කුමක් නිසාද අනතුරුදායකයි කියන සංඥාව මතුවෙන ඊළඟට අපි හිතමු මේ තනත්තා ඔබේ සතුරෙක්ය කියලා පුංචි කාලේ ඉඳලා කියා දුන්නොත් ඒ බඳු පුද්ගලයා Tamanට හානියක් කළත් නොකළත් ඒ තනත්තා දකින්නකොටම මේ අපට අනතුරු කරන්න පුළුවන් කෙනෙක් කියන සංඥාව මතුවේ. මෙන්න මේ වගේ මේ ක්ලේශ ධර්මයන්, පාප ධර්මයන්, අසත් ධර්මයන් අපට අපේ චිත්තසංතානයේ මතු වෙනකොටම මේක යහපතක් නෙමේ මේකෙන් අනතුරක්මයි වෙන්නේ මේක දුරු කළ යුක්තක්මයි වහාමෙන් ඉවත් විය යුතුයි කියන සංඥාව අපි දීර්ඝ කාලයක් පුරුදු කරනවා දැන් අර පසුගිය අවුරුදු 30ක පමණ යුද්ධයේ යුද්ධයක අත්දැකීම් ලංකාවේ බොහෝ දෙනාට තියෙනවානේ එතකොට ඒ කාල වකවානුවේ බොහෝ තැන්වල යම් යම් දැන්වීම් ප්‍රදර්ශනය කළා අයිතිකාරයෙක් නැති පාර්සලයක් බෑගයක් ආදිය දුටුවොත් වහාම දැනුම් දෙන්න සුදුසු කෙනෙකුට කුමක් නිසාද එය පුපුරන ද්‍රව්‍යයක් විය හැකි ඒ බෝම්බයක් විය හැකි ප්‍රවේශම් වෙන්නේ දැන් මෙහෙම දැන් ඊට කලින් එහෙම සංඥාවක් මිනිස්සුන්ගේ සිත්වල තිබුණේ නැහැ දැන් එතකොට අර මොකක් හරි පෙට්ටියක් ගැට ගහලා කවුරුත් අයිතිකාරයෙක් නැති තැනක දැකපු ගමන්ම මිනිස්සුන්ට ඒක හොරකම් කරගෙන යන්න ඕන කියන අදහසක් එන්නේ නැහැ. බෑග් එකක් දැක්ක ගමන්ම ඒක කොහොම හරි තමන් ගන්න ඕන කියන අදහසක් එන්නේ නැහැ. දැන් එහෙම නැත්තම් සාමාන්‍යයෙන් සමාජයේ ගත්තන් පස්සේ අයිතිකාරයක් නැති අයිතිකාරයක් නැති බෑග් එකක්, පාර්සලයක්, පෙට්ටියක් එහෙම තියනවා දැක්කොත් ඒක කොහොම හරි කාටවත් තේින්නේ නැතුව අරගෙන ගිහිල්ලා ඒක මොනවද තියෙන්නේ කියලා බලලා ඒක ගන්න ඕන කියන සංඥාවක් නේ බොහෝ දෙනාට එන්නේ. ඉතින් ඒ සංඥාව මිනිස්සු තුල තියෙනවා. තිබුණා වුණාට අලුත් සංඥාවක් නිර්මාණය කළා කොහොමද අයිතිකාරයක් අයිතිකාරයෙක් නැති බෑගයක් පෙට්ටියක් එහෙම දුටුවොත් ඒකට කිට්ටු වෙන්න එපා ඒක අල්ලන්න එපා ඉක්මනට දැනුම් දෙන්න සුදුසු කෙනෙකුට කුමක් නිසාද එහි පුපුරන ද්‍රව්‍ය තියෙන්න පුළුවන් බෝම්බයක් විය හැකියි දැන් ඒතකොට මිනිස්සු තුල තණ්හාව නැතුව නෙමෙයි පෙට්ටියක් බෑග් එකක් දකිනකොට ඒකේ මොනවද තියෙන්නේ කියලා බලන්න යම්කිසි කුතුහලයක් මිනිසුන් තුළ ස්වභාවයෙන්ම සහජයෙන්ම තියෙනවා. තිබුණා වුණාට ඒක යට කරගෙන මේක බෝම්බයක් විය හැකි, මේ කුපරණ ද්‍රව්‍යයක් විය හැකි, මේ අනතුරක් විය හැකි කියන සංඥාව අලුතෙන් ගොඩනගන්නට මිනිසුන්ට අර දැන්වීම පුවරු ආදිය උපකාර වුණා. ඒ නිසා සමහර වෙලාවට එහෙම අනතුරුදායක නොවන අවස්ථාවලත් මිනිස්සු ඒවයින් ඉතාම දුරට ඈතට දුවගෙන යන්නට උත්සාහ කරපු අවස්ථා තියෙනවා. එයි ඒ අර සංඥාව වර්ධනය කරලා. ඒ පෙට්ටියක් බෑග් එකක් අයිතිකාරයක් නැති දෙයක් දකිනකොටම තෘෂ්ණාවට වඩා මුල් තැනට එන්නේ. එතකොට මේකෙන් අනතුරක් වෙන්න පුළුවන්. කුපරණ ද්‍රව්‍යයක් විය හැකියි. දැන් එතකොට අපේ මනස ටික ටික පුහුණු කරන්න ඕන. ඔන්න ඔය ක්‍රමයට දැන් මෙතෙක් කාලයක් අර පෙට්ටියක් බෑග් එකක් දකිනකොට මේකේ මොනවද දන්නේ තියෙන්නේ කන්න දෙයක් තියෙද්ද දන්නේ වටිනා දෙයක් තියෙද්ද දන්නේ කාටවත් පේන්නේ නැතුව අරන් යන්න ඕන කියන සංඥාවනේ එන්නේ ඒ සංඥාව වෙනුවට අනතුරක් කියන සංඥාව වර්ධනය කරන්න පුළුවන් වුණා අන්න ඒ වගේ අපේ මනසේ මෙතෙක් කාලයක් කාම ඡන්දය ඇති වෙනකොට කාම තෘෂ්ණාව ඇති වෙනකොට කාම සංකල්පනා ඇති වෙනකොට අපි පුරුදු වෙලා තියෙන්නේ ඒකෙන් ආස්වාදයක් ලැබෙනවා ඒකෙන් හොඳක් වෙනවා ඒකෙන් અભිවෘද්ධියක් සැලසෙනවා එහෙම කල්පනා කළොත් තමයි අපිට දියුණු වෙන්නට පුළුවන් අන්න ඒ විදිහට ඒක අපේ ජීවිතයට ආශිර්වාදයක් භාග්යක් සුවයක් යහපතක් અભිවෘද්ධියක් දියුණුවක් හැටියට තමයි කාම විතරක ගැන අපිට මෙතෙක් කාලයක් ප්‍රත්‍යඥයා තුළ සංඥාවන් ගණිත දැන් ඒ සංඥාව වෙනුවට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාම විතර්කයක් මතු වෙනකොටම මේක වහාම දුරු කළ යුත්තක්, බැහැර කළ යුත්තක්, ඉවත් කළ යුත්තක්, අහෝසි කළ යුත්තක් කියන සංඥාව මතු කරන්නට හිත පුරුදු කරන්නට එතකොට තමයි මේ වැරදි වැටහීමෙන් අර කාමයන් බදාගෙන සසරෙහි ඇලී ගැලී මුසපත් වෙලා භව ගමන දිග්ගස්සා ගන්න තැනින් අපට නිදහස් වෙලා නික්මෙන තැනකට නෛෂ්කාම්මයට ඒ කියන්නේ කාමයන්ගෙන් නික්මෙන තැනට කාමයන්හි ඇලෙන තැනටපත් වෙන්නේ ඒ කාම සංකල්පනා ආශිර්වාදයක් සුවයක් ආස්වාදයක් අගය කළ යුත්තක් ගරු කළ යුත්තක් වටිනා දෙයක් කියලා හිතන තාක්කල් කාම සංකල්පනා සමග ගිලෙනවා එතකොට කාම සංකල්පනා වහා දුරු කළ යුත්තක් කියලා හිතන්නට ඒ පිළිබඳව ඉබඳු සංඥාවක් මතු කරගන්නට පුරුදු වුණාට පස්සේ තමයි නෛෂ්කාම්ම්‍ය කාමයන්ගෙන් බැහැර වෙන්නට අපේ සිත් සතන් පුරුදු කරන්නට පුළුවන් වේ. අන්න ඒ සඳහා තථාගතයන් වහන්සේ දේශනා කරන වටිනා සංඥා භාවනාවක් තමයි මේ පහාන සංඥාවයි කියලා කියන්නේ. ඒතර පහාන සංඥාව කියලා කියන්නේ අරමුණු කරනකොටම මෙය දුරු කළ යුත්තක්ය. ඒ කියන්නේ අපේ මනසට දැනෙනකොටම මගේ මනසේ මෙන්න මේ වගේ මනෝභාවයක් මතුවෙමින් පවතින්නේ කියලා ඒ දැනුණු සැනින්ම අර අයිතිකාරයක් නැති පෙට්ටියක් බෑගයක් දැක්කහම මේ බෝම්බයක් විය හැකි වහා ඉවත් වෙන්නට ඕන කියන සංඥාව ඇති වෙන්න වගේ අපේ මනසේ මේ දුරුකල යුත්තක් කියන සංඥාව වහාම ඇති කරගෙන එය දුරු කරන්නට ප්‍රයාත්මක වීමේ වැඩපිළිවෙල තමයි පහාන සංඥාව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් එතකොට අපි තේරුම් ගත්තා සංඥා කියන්නේ මොකක්ද? පහාන සංඥා කියන්නේ මොකක්ද? දැන් පහන සංඥාව හැටියට බුදුරජාණන් වහන්සේ කරුණු හතරක් මෙහිදී දේශනා කරනවා ආනන්ද හාමුදුරුවන්ට කතමා චානන්ද පහන සංඥා ආනන්ද මේ ප්‍රහාණ සංඥාව කියන්නේ කොමක්ද එහෙම නැත්නම් ප්‍රහාණ සංඥාව වඩන්නේ වැඩි දියුණු කරන්නේ කොහොමද තථාගතයන් වහන්සේ දක්වනවා ඉදානන්ද බික්කෝ uppannam kama vitakkam naadi vaseeti pajahati vinodeeti vyanti karoti anabhavam gameeti ආනන්ද මේ ප්‍රහාණ සංඥාව ප්‍රගුණ කරන්නා වූ භික්ෂුව එහෙම නැත්නම් පුද්ගලයා uppannam kama vitakkan nadivaseeti uppanna වූ කාම විතරකය ඉවසන්නේ නැහැ ඒ කියන්නේ ඒක පවත්වා ගන්නට රඳවා ගන්නට පියා ගන්නට නඩත්තු කර ගන්නට සුදුසු දෙයක් හැටියට හිතන්නේ නැහැ නාදිවාසේති අදිවාසේති කියලා කියන්නේ ඉවසනවා ඒක පිළිගන්නවා ඒක සතුටින් පවත්වා ගන්නවා නාදිවාසේති කියලා කියන්නේ ඒක පවත්ව ගන්නෙ නෑ. ඒක ඉවසන්නේ නෑ. ඒක නඩත්තු කළ යුත්තක් හැටියට දකින්නේ නෑ. නාදිවාසේ. පජහති ඒක බැහැර කරනවා. වහාම බැහැර කරනවා සිතේ. පජහති. විනෝදේති ඒ දුරු කරනවා. දුරින්ම දුරු කරනවා. ඒක ඇසුරු කරන්නට ස්පර්ශ කරන්නට මුසුදුසු දෙයක් හැටියට වහාම දුරු කරනවා. ඒකයි අපි කිව්වේ අර අයිතිකාරයක් නැති පෙට්ටියක් බෑග් එකක් දැක්කහම වහාම අපි එතනින් ඉවත් වෙන්න වගේ මේ මනෝභාවය තමන්ගේ චිත්තසංතාණයෙන් වහාම දුරු කරන්නට එහෙම නැත්නම් මේ මනෝභාවයෙන් තමන්ගේ සිත ඉවත් කරගන්නට වෑයම් කරනවා විනෝදයේ ජන්ති කරෝති ජන්ති කරෝති කියලා කියන්නේ අහෝසි කරනවා විනාශ කරනවා අනභවං ගමේති අනභවං ගමේති කියලා කියන්නේ ਸਰව සම්පූර්ණයෙන්ම අහෝසි කරනවා ඒ කියන්නේ නැවත මතු නොවන ආකාරයටම ඒකට අදාළ හේතුප්‍රත්‍යයන් හඳුනාගෙනම දුරු කරන්නට වෑයම් කරනවා. ඉතින් ඒ ප්‍රයත්නය තුල තමයි යම් ක්ලේශයක් නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කරන්නට යම් දිනක අපට පුළුවන් වෙන්නේ. එතෙක් අපි උත්සාහ කරනවා නැවත නැවත ඒක නොයවසා සිටින්නට, ඒක බැහැර කරන්නට, දුරින්ම දුරු කරන්නට ඒ වගේම අහෝසි කරන්නට, ਸਰව සම්පූර්ණයෙන් විනාශ කරන්නට අපි වෑයම් කරනවා. ඔය ක්‍රම පහට අපි ක්‍රියාත්මක වෙනවා වහාම කුමක් නිසාද? මෙය දුරු කළ යුත්තක් කියන සංඥාව අපේ මනසින් මතු කරන නිසා. දැන් එතකොට මෙතනදී අපි තේරුම් ගන්නට ඕන මොකක්ද මේ කාම විතරකය කියලා කියන්නේ. විතක්ක කියලා කියනවා අපේ මනසේ ජනිත වෙන එක්තරා චෛතසික ධර්මයක් විතක්ක කියලා කියන්නේ. විතක්යෙන් කරන්නේ අරමුණට නැවත නැවත සිත යොමු කිරීම තමයි විතර්ක චෛතසිකයේ කාර්යභාරය. ඒතර යම් සිතක විතර්ක චෛතසිකයේ යෙදෙනවා නම් ඒ සිත ඒ අදාළ අරමුණට නැවත නැවත යොමු කරනවා. එකම අරමුණකට හෝ වෙනස් වෙනස් අරමුණු වලට හෝ අපේ සිත යොමු කරන්නේ විතර්කයේ විසින්. දැන් ධාන භාවනා ගැන අහලා තියෙන පින්නතුන් දන්නවා විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා සහිත පටමද්දාන මේ විතර්ක චෛතසිකයේ විසින් තමයි ඒ ධාන ආරම්භණයට නැවත නැවත සිත යොමු කරන්නේ. ඒතර විතර්ක චෛතසිකය කුසලයේත් යෙදෙනවා අකුසලයේත් යෙදෙනවා ඒක ප්‍රකීර්ණක චෛතසිකය. ඒ නිසා කුසල අකුසල දෙපැත්තෙම අවස්ථාවෝචිතව යෙදෙන්නට පුළුවන්. කුසල් සිතේ යෙදෙනකොට කුසලය අසුරු කරනවා අකුසල් සිතේ යෙදෙනකොට අකුසලය අසුරු කරනවා විතර්කයට අදාළ නැහැ ඒක කුසලයක්ද අකුසලයක්ද කියලා නැවත නැවත අරමුණට යොමු කිරීම තමයි එහි කාර්යභාරය. එතකොට දැන් මේ කාම විතක්ක කියලා කියන්නේ කාමයන් සම්බන්ධ අරමුණු කෙරෙහි අපේ සිත නැවත නැවත යොමු කරනවා. නැවත නැවත ඒ කාම අරමුණු පිළිබඳවම මෙහෙවනවා. එහිම යොදවනවා. අන්නේ ගතිය තමයි මේ කාම විතරකයෙන් සිද්ධ කරන්නේ. එතකොට කාම කියන්නේ මොකක්ද? කැමති වෙන දේවල්. ඇසින් දකින්නට කැමති වෙන දේ. දස්සන කාම. කනෙන් අහන්නට කැමති දේ සවන කාම. නාසයෙන් ආග්‍රහණය කරන්නට කැමති දේ ආග්‍රහණ කාම. දිවෙන් රස විඳින්නට කැමති දේ රස කාම. අයින් ස්පර්ශ කරන්නට කැමති දේ පොට්ටබ්බ කාම. මනසින් අරමුණු කරන්න කැමතිද ධම්මකාම. එතන ධම්ම කියන්නේ සද්ධර්මයේ කියන එක නෙමෙයි මනසට අරමුණු වෙන ධර්ම කියන අදහස. මේ ෂඩේන්ද්‍රයන්ගෙන් අපි යමක් කැමති වෙනවද ඒ කැමති වෙන දේවල් හඳුන්වනවා කාම කියලා. ඒතර කාම විතක්ක කියලා කියන්නේ ඒ අපි ෂඩේන්ද්‍රයන්ගෙන්ම කැමති වෙන යම් යම් අරමුණු තියනවාද ඒ අරමුණු කෙරෙහි නැවත නැවත සිත මෙහෙවනවා සිත යොමු කරනවා එයින් ඉවත් වෙන්නට නොදී ඒ කෙරෙහිම නැවත නැවත මෙහෙයවනවා. එතකොට ඒ කාමයන් තුන් ආකාරයකින් මතුවෙන්නට පුළුවන්. එකක් තමයි නොලැබූ සම්පත් ලබන්නට ඇති කැමැත්ත. දෙවැනි කාරණය තමයි ලැබූ සම්පත් නඩත්තු කරගන්නට, පවත්වා ගන්නට, වැඩි දියුණු කරගන්නට ඇති කැමැත්ත. තුන්වෙනි කාරණය තමයි ඉන්ද්‍රයන් පිනවමින් ආස්වාදනය ලබන්නට ඇති කැමැත්ත. දැන් එතකොට නොලබූ සම්පත් ලබන්නට ඇති කැමැත්ත කියලා කිව්වහම මිනිස්සෙකුට නොලබූ සම්පත් ලැබීම අවශ්‍යයි ජීවිතේ පවත්වන්නට. ඒ වගේම ලැබූ සම්පත් නඩත්තු කර ගැනීම වැඩි දියුණු කර ගැනීමත් අවශ්‍යයි. දැන් ඒ காரணා දෙකම අපිට පවත්වන්නට පුළුවන් ප්‍රඥාවෙමුත්. හැබැයි කාමච්ඡන්දේනුත් පවත්වන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් යමක් ඉපයුවාම ඒ උපයපුදේ හතරට බෙදලා ඒකේන භෝගේ බුඤ්ජය. ඒ කොටස් හතරෙන් එක කොටසක් විතරක් Tamanට භුක්ති විඳින්න තියාගන්න. ද්විහි කම්මං පයෝජේ. කොටස් දෙකක්ම ආයෝජනය කරන්න Tamanගේ ව්‍යාපාර එහෙම නැත්නම් ධනෝපායනය වැඩි දියුණු කරගන්න. චතුත්තංච නිදාපේය. හතරවෙනි කොටස තැන්පත් කරලා තියන්න කොමකටද? ආපදාවක් ඇති වුනහම භාවිතයට පාවිච්චියට ගන්න. දැන් ඒකට බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා උපයන දේන් දෙකෙන් පංගුවක්ම ආයෝජනය කරන්න. ඒතර ආයෝජනය කරන්නේ මොකටද? දේවල් නඩත්තු කරගන්න සහ වැඩි දියුණු කරගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේම ගිහියෙකුට ඒක අනුමත කරනවා. ඇයිද අනුමත කරන්නේ? ගිහියෙක් හැටියට ජීවත් වෙනකොට හැමදාම එකතැනම පල් වෙන්නේ නැතිව ටිකෙන් ටික තමන් භෞතික සම්පත් වලින් ආර්ථිකයෙන් සංවර්ධනය වෙන්නටත් ඕන, ගුණ නුවණින් වැඩෙන්නට සංවර්ධනය වෙන්නටත් ඕන. ගුණ නුවණින් සංවර්ධනය වෙනවා වගේම භෞතික සම්පත් වලින් ආර්ථික වශයෙන් ඒතනත්තා සංවර්ධනය වීමත් අවශ්‍යයි. ඒක තමයි රටක දියුණුවට, සමාජයේ දියුණුවට භෞතික වශයෙන් හේතු වෙන්නේ. පුද්ගලයා මානසිකව සහ ආධ්‍යාත්මිකව සංවර්ධනය වෙනකොට භෞතික වශයෙන් දුප්පත් මට්ටමක හිටියොත් ඒ සමාජය එක අංශයකින් විතරයි සංවර්ධනය වෙලා තියෙන්නේ අනිත් පැත්ත පිරිහිලා. ඒ වගේම තමයි භෞතික වශයෙන් ධනෝපායනයෙන් ව්‍යාපාර වලින් සාර්ථක වෙලා ieval durwal හදලා පාරවල් හදලා යාන වාහන අරගෙන මිනිස්සු සුඛෝපභෝගීව ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හැදෙනවා. හැබැයි මනුෂ්‍යකම් වලින් ಗುಣධර්ම වලින් මනසින් ආධ්‍යාත්මයෙන් පිරිහිලා නම් ඒ සමාජයත් එක පැත්තකින් විතරයි දියුණු වෙලා තියෙන්නේ. ඔය අංශ දෙකෙන්ම දියුණු වුණොත් තමයි ඒ සමාජය සාර්ථකව පරිපූර්ණ වශයෙන් දියුණු වුණු සමාජයක් හැටියට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කොයිම අවස්ථාවකවත් භෞතික වශයෙන් දුර්වල වෙන්න, කඩා වැටෙන්න කියලා දේශනා කරන්නේ නැහැ. ඒ භෞතික වශයෙන් ඇති කරගන්නා සංවර්ධනය අවශ්‍යතාවය හඳුනාගෙන පවත්වා ගන්න හැඟීම් වලට වහල් නොවි. එතකොට අවශ්‍යතාවය අනුව දේවල් ගොඩනගන්නට ඕනේ. ඒක ප්‍රඥාවයි. හැඟීම් වලට වහල් වෙලා දේවල් පිළිබඳව ක්‍රියාත්මක වීම තමයි අර කාම විතර්කයන්ට වහල් වෙන්නට හේතු වෙනවා. මොකද්ද හැඟීම් වලට වහල් වෙනවා කියන්නේ මොකද්ද අවශ්‍යතාවය තේරුම් ගන්නවා. අවශ්‍යතාවය තේරුම් ගන්නවා කියන්නේ දැන් අපිට කුසගිනි නිවා ගන්න ජීවිතේ පවත්වන්න ආහාර ගන්නට ඕන. මොකටද ජීවිතේ පවත්වා ගන්න සුවසේ ගුණ දහම් වඩන්න. එතකොට ආහාර ගත්තේ නැතිනම් අපේ කය දුර්වල වෙනවා, කය රෝගී වෙනවා. කුසගිනි නිසා අපට පහසුවෙන් දිවි පවත්වන්නට බැරි වෙනවා. ආහාර නොගෙනම හිටියොත් ජීවිතය හොසි වෙනවා. එබනම් ජීවිතයේ පැවැත්ම සඳහා ගුණධම් වැඩිම සඳහා ආහාර ගැනීම අවශ්‍යතාවයක්. ඒ සඳහා ආහාර ගන්නට ඕන. නමුත් අපිට වෙන්නේ ආහාර ගන්නට ආහාර ටික සකස් කරලා මොෙහි තියනකොටම රසය දැනෙච්ච ගමන් රස තෘෂ්ණාවට වහල් වෙනවා. ඊට පස්සේ අපි කෑම කන්නේ දිවි පවත්වන්නටයි කියන කාරණේ අමතක වෙලා ගිහිල්ලා අපේ මනස අර රස තෘෂ්ණාවත් එක්ක බද්ධ වෙලා ඒ ලැබෙන රසය නැවත නැවත ලබන්නටත් ඒක පවත්වා ගන්නටත් ඒක දියුණු කර ගන්නටත් ඒ රස තෘෂ්ණාවෙන් ඉන්ද්‍රිය පිනවන්නට තමයි එතනින් එහාට අපේ සිතුවිලි ක්‍රියාත්මක. අන්න ඒ තමයි වරද සිද්ධ වෙන්නේ. ආහාර ගැනීම නෙමෙයි. මේ විදිහට ගෙවල් හදන එක, යාන වාහන, ඒ වගේම පාරවල් හදන එක, ගොඩනැගිලි ඉදි කරන එක, ඇඳුම් අඳින එක, ව්‍යාපාර කරන එක, මිනමුදල් හරි හම්බ කරන එක මේ සියල්ලක්ම අවශ්‍යයි සමාජයක පැවැත්මට. ඒවයි පා කියන එක නෙවෙයි. ඒ අවශ්‍යතාවය හඳුනාගෙනව පවත්වන්නට ඕන. නමුත් හැඟීම් වලට ඇලීමෙන්, ගැටීමෙන්, මුලාවෙන් මුසපත් වෙන්නේ නැතිව අපේ මනස පවත්වා ගන්නට දක්ෂ වෙන්න ඕන. ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාවයි කියලා කියන්නේ. අවශ්‍යතාවය හඳුනාගෙන ක්‍රියාත්මක වෙන්නට ඕන. හැබැයි හැඟීම් වලට වහල් නොවි. හැඟීම් වලට වහල් වෙනවා කියන්නේ එක අන්තයක් අවශ්‍යතාවය නොසලකා හරිනවා කියන්නේ තවත් අන්තයක්. අවශ්‍යතාවය නොසලකා හරිනකොට අත්ත කිලමතානුയോഗේ ශරීරයට දුක් දෙන කෑම කණ්ඩෝන නමුත් නොකා ඉන්න. එතකොට ශරීරයට දුක් දීමේ අන්තය. කෑම කණ්ඩෝන හැබැයි තෘෂ්ණාවට වහල් වෙලා කනවා. එතකොට කාම සුකල්ලිකාන යෝගයේ නැමැති අන්තය. මේ කියන අන්ත දෙකට නොඇටී මධ්‍යම ප්‍රතිපදාව පුහුණු කරන්නට අවශ්‍යයි නිවන් දකින්නට. ඉතින් ඒ සඳහා නොලැබූ සම්පත් ලබන්නට ලැබූ සම්පත් පවත්වන්නට නුවණ මෙහෙවන්නට ඕනේ අවශ්‍යතාවය හඳුනාගෙන කටයුතු කරන්න ඕනේ හැබැයි අර තෘෂ්ණා මූලිකව හැඟීම් බරව කාම විතරකයන්ට වහල් නොවේ ඊළඟට ඉන්ද්‍රිය පිනවීම ඉන්ද්‍රිය පිනවීම කියන කාරණය ගෘහ ජීවිතයක් පවත්වනවා නම් විවාහ සංස්ථාවක් පවත්වනවා නම් ඒ විවාහ සංස්ථාවට අවශ්‍ය ප්‍රමාණය මත අඹු සැමියන් හැටියට ඔවුන්ට යම් ආකාරයෙන් ඉන්ද්‍රිය පිනවීමකට යොමු වෙන්නට සිද්ධ වෙනවා. ඒ විවාහ සංස්ථාව පවත්වා ගන්න. එතකොට එය නුවණින් තේරුම් අරගෙන පවත්නවා ඊට පරිබාහිරව අර කාමයන්ට වහල් වෙලා හැඟීම් වලට වහල් වෙලා ඉන්ද්‍රිය පිනවීමට වහල් වෙලා කටයුතු කරන තැනින් ගිහියාට උනත් සුරක්ෂිත වෙන්නට පුළුවන්. ඒ නිසා තමයි කාම මිත්‍යාචාරයෙන් වැළකීලා කාමෙහි පැවතීම ගිහියාට වරදක් හැටියට දේශනා නොකරන. තථාගතයන් වහන්සේ කාමයන්ගෙන් වළකින්නට කියන්නේ නැහැ කාම මිත්‍යාචාරයෙන් වළකින්නටයි දේශනා කරන්නේ. ඒතර මිත්‍යාචාරය කියලා කියන්නේ වැරදි විදිහට, අයථා විදිහට ඒ කාමයන් ඇසුරු කිරීම. එතකොට ගෘහ ජීවිතය සම්බන්ධව අන්‍ය ස්ත්‍රීන් අන්‍ය පුරුෂයන් ඇසුරු කිරීම ඒ වගේම අපි ජීවිතයේ අවශේෂ සම්පත් උපයනකොටත් එතන හැඟීම් වලට වහල් වෙලා මුසපත් වෙන්නේ නැතිව ඒ අවශ්‍යතාවය හඳුනාගෙන දේවල් පරිහරණය කරන්නට පුළුවන් වෙයි. මේ විදිහට යම් කෙනෙකුට කාම විතරකයන්ගෙන් සිත නිදහස් කරගන්නට ජීවිතයේ અભිවෘද්ධිය සඳහා අවශ්‍ය දේවල් අවශ්‍යතාවය හඳුනාගෙන කරන්නට ඕන තමන්ගේ යහපත වෙනුවෙන් අමුදරුවන්ගේ යහපත වෙනුවෙන් ව්‍යාපාර දියුණුව සඳහා කුමකටද ඒ කටයුතු කරන්නේ සුවසේ ධනය උපයාගෙන Tamanටත් අනර්ථයක් නොවි ලෝකයටත් අනර්ථයක් නොවි කුසල් දහම් සිද්ධ කරගෙන නිර්වාණගාමිනී මාර්ගයේ ගමන් කරන්නටයි කියන අවබෝධයේ ඇතිව දේවල් ගොඩනගා ගැනීම පවත්වා ගැනීම වරදක් නෙමේ හුදෙක් ඉන්ද්‍රිය පිනවීම කියන කාරණයට පමණක් වහල් වෙලා එයට පමණක් වසඟ වෙලා අපි ලෝකය පවත්වන්නට වෑයම් කරනවා නම් එතන තියෙන්නේ කාම විතර්කයන්ට කාම සංකල්පලාවන්ට වසඟ වීමක් එහි පවතී. එය නිර්වාණගාමිනී මාර්ගයට බාධාවක් වෙනවා. එතකොට දැන් අපට ඒබඳු කාම විතරකයක් හැඟීම් වලට වහල්ලුණු බවක් ඉන්ද්‍රිය පිනවන්නටම මනස නැඹුරු වෙන ගතියක් මෙතෙක් ඉන්ද්‍රිය පිනවපු දේවල් පිළිබඳව නැවත නැවත කල්පනා කරමින් ඉදිරියට ඉන්ද්‍රිය පිනවීම පිළිබඳව නැවත නැවත උපකල්පනය කරමින් ඒ සඳහා සැලසුම් හදමින් එහෙම කටයුතු කරනවා නම් වර්තමානයේ තුලත් ඇහෙන, පෙනෙන, දැනෙන ෂඩේන්ද්‍රයන්ගෙන්ම ගන්නා වූ තමන් ප්‍රේමනාප අරමුණු කෙරෙහි උන් හිතිතෙන් අමතක වෙලා ඇලෙනවා නම්, බැඳෙනවා නම්, මොසපත් වෙනවා නම් ඒ අතීත ආරම්මන, වර්තමාන ආරම්මන, අනාගත ආරම්මන කියන මේ අරමුණු පිළිබඳව ඉන්ද්‍රිය පිනවීම කියන කරුණට වහල් වෙලා අපි සිතනවා නම් කල්පනා කරනවා නම් විතර්ක ගොඩනගනවා නම් නැවත නැවත එක් එක් ආකාරයෙන් අරමුණු ගන්නවා නම් ඒව තමයි කාම විතක්ක කියලා හඳුන්වන්නේ. දැන් එතකොට අපේ සිතට ඒබඳු කාම විතර්කයන් මතුවෙනකොට මේ කාම විතර්කයක් මේක දුරු කළ යුතුයි කියන අදහසක් නෙවෙයි ප්‍රත්‍යඥයාට එන්නේ ඒ තමන් කැමති දේවල් ලැබීම තමන්ට මහත් වූ සුවයක් මහත් වූ ආස්වාදයක් ඒවා බහුලව ලැබෙනකොට තමයි තමන් ආඩ්‍ය වෙන්නේ තමන් දියුණු වෙන්නේ ඒවා බොහෝ කාලයක් පවත්වන්නට ඕනෑය ඒකෙන් තමයි අපේ ශක්තිය තව තවත් වැඩෙන්නේ. හොඳින් මේ ලෝකේ පවතින්නට පුළුවන් වෙන්නේ මම දියුණු වුණු කෙනෙක් හැටියට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ මම පොහොසතෙක් හැටියට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ මේ විදිහට තමයි ප්‍රත්‍යඥයාගේ සංඥා සංකල්පනා මනෝභාවයන් ක්‍රියාත්මක වෙන්නේ එතකොට ඒ වෙනුවට දැන් මේ සංඥාව මාරු කරන්න ඕනේ නෑ එහෙම නෙමේ මේ ඉන්ද්‍රයන් පිනවන්නට නැවත නැවත පිනවන්නට අතීතයේ පින වූ දේවල් ගැන කල්පනා කර කර ඉන්නට අනාගතයට ඉන්ද්‍රිය පිනවීම ගැන සැලසුම් කරන්නට වර්තමානයේ ඉන්ද්‍රයන්ට හමු වෙන ඒ කැමැති අරමුණු කෙරෙහි මුසපත් වෙන්නට සිතුවිලි යෙදෙනවා නම් ඒවා ගැන නැවත නැවත අරමුණු කරනවා නම් එය සුදුසු දෙයක් නෙමේ ඒ වහාම ඉවත් කළ යුතු බැහැර කළ යුතු අහෝසි කළ යුතු නැවත නොහට ගන්නා தත්ත්වයටපත් කළ යුතු බරපතල කාරණයක්ය. එය ක්ලේශ ධර්මයක්ය, එය අසත් ධර්මයක්ය, එය දුරු කළ යුත්තක්ය කියන සංඥාව දියුණු කිරීම තමයි කාම ඡන්දය පිළිබඳව කාම විතරකය පිළිබඳ පහාන සංඥාව ප්‍රගුණ කරනවා කියලා කියන්නේ. එතකොට මේ පහන සංඥා ප්‍රගුණ කරන්නට පුහුණු වෙච්ච තැනැත්තා අර විදිහේ කාම සංකල්පනාවක් කාම විතර්කයක් ඇති වෙනවයි කියලා දැනුණු සැනින්ම ඔහුට සංඥාවක් මතුවෙනවා මේක ආස්වාදනය කරන්නට හෝ පවත්වන්නට සුදුසු දෙයක් නෙමෙයි මේක දුරු කළ යුත්තක් කියන බව. මේවා මේ කියන තරම් පහසු නෑ පින්නතුනේ පුහුණු කරන්නට. මොකද කාම කියන්නේ කැමැති බව. ඉතින් අපි කැමැති දේවල් මතුවෙනකොට අපි ඒවා දුරු කරන්නට අපට ඕනකමක් මතුවෙන්නේ නෑ. කැමති කියලා කියන්නේ ඒක කැමති නිසානේ. එතකොට කැමති එකට අකමැති වෙන්නට අපිට කාරණයක් පේන්නේ නැහැනේ. එතකොට කැමති එකට අකමැති වෙනව නෙමෙයි. ඒ කැමති දේකින් අනර්ථයක් වෙනවා, අයහපතක් වෙනවා. ඒක දුරු කළ යුත්තක් කියන බවයි දැන් මේ මනසට ඒත්තු ගන්නන්නට උත්සාහ කරන. ඒකයි අර අපි මුලින් උදාහරණය හැටියට කිව්වේ ආත් කවුරුත් නැති අයිතිකාරයෙක් නැති පෙට්ටියක් බෑග් එකක් දකින්නකොට ඒකේ මොනවා හරි ඇති වටිනා දෙයක් ඇති කියන සංඥාව මතු කරන්න තමයි අපි දිගු කලක් පුරුදු වෙලා තියෙන්නේ. හැබැයි ඊට වඩා මේකෙන් අනතුරක් වෙනවයි කියන සංඥාව පුහුණු කළොත් තමයි ඒකේ කොච්චර වටිනා දේවල් තිබුණා වුණත් ඒ වටිනාකම ඔළුවට එන්නේ නැහැ. මේකෙන් හානියක් වෙන්න පුළුවන් කියන සංඥාවෙන් අපිට ඉක්මනින්ම එතනින් දුර වෙන්නට ඉවත් වෙන්න බැහැර වෙන්නට අපේ මනස පොළඹවනවා. අන්න එතනට අපේ මනස යොමු කරන්නට තමයි මේ කාම විතරකයන් පිළිබඳ පහන සංඥාව ප්‍රගුණ කළ යුත්තේ. වෙනතුනේ දැන් අපි මෙතනදී තේරුම් ගන්න ඕන දේ තමයි මෙතන සත්‍යයක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් නැත්තේ නැහැනේ. පවතින්නේ නාම රූප ධර්ම වශයෙන් අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වයක්නේ. එතකොට ඒ ක්‍රියාකාරීත්වය තුළ අපි යමක ඇලෙන්නට හේතු වෙන සංඥා තමයි අර කාම සංඥා. අපි යමකින් බැහැර වෙන්නට අවශ්‍ය සංඥා තමයි මේ පහාන සංඥා. එතකොට දැන් අපි බහුලව පුරුදු කරලා තියෙන්නේ කාම සංඥාව, කාම සංකල්පනාවන්, කාම විතරකයන්, කාම මනෝභාවයන්, කාම රාගයන් අපි පුහුණු කරලා තියෙන්නේ. එතකොට ඒ වෙනුවට තමයි දැන් මේ පහාන සංඥාව, ඒ පහාන සංකල්පනාව අපේ මනසට අනුක්‍රමයෙන් පුරුදු පුහුණු කරන්නට අපි උත්සාහ කළ යුත්තේ. දැන් මේ ගිරිමානන්ද සූත්‍රයේ කියවෙන දස සංඥාම අපිට එකවර පුහුණු කරන්න උත්සාහ කිරීමේ තරම් සාර්ථක වෙන්නේ නැහැ. මෙහෙම එක සංඥාවක් අරගෙන ඒක හොඳට මනසට පුහුණු වෙන තෙක් නැවත නැවත පුහුණු කරන්නට ඕන. එහෙම නැත්නම් අරකයි මේකයි ඔක්කොම පටන් ගත්තොත් අපිට එකක්වත් මතක් වෙන්නේ නැති වෙන්නට පුළුවන් අවශ්‍යකම. ඒතකොට ටික කාලයක් යනකම් හොඳට ඒක මනසට ප්‍රගුණ වෙනකම් ඒ සංඥාව පුහුණු කරලා ඊට පස්සේ තමයි ඊළඟ සංඥාවක් අපි ආරම්භ කරන්න අවශ්‍ය වෙන්නේ. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාම විතරකයක් මතු වෙනකොටම මේ මතු වෙන බව දැනගත්තු සැනින්ම නාදිවාසේති එතනින් එහාට ඒක ඉවසන්නේ නැහැ. මේක ඉවසන්නට, දරන්නට, පවත්වන්නට සුදුසු දෙයක් නොවේ කියන සංකල්පනාව මතු වෙනවා. නාදිවාසේති පජහති වහාම ඉවත් කරනවා. විනෝදේති එද්දුරු කරනවා. ගන්ති කරෝති අහෝසි කරනවා. අනභවං ගමේති ਸਰව සම්පූර්ණයෙන්ම එය ප්‍රහාණය කරලා නිරුද්ධ කරනවා එහෙම නැත්නම් නැවත නොහට ගන්නා තැනට මනස සකස් කරගන්න. අන්නේ විදිහට කාම විතර්කයේ පිළිබඳව පිළිපැදීම ප්‍රහාණ සංඥාව ප්‍රගුණ කිරීමයි. ඊළඟට ව්‍යාපාද විතර්කය. ව්‍යාපාද කියලා කියන්නේ තමන් ගැටෙන තමන් කැමති නැති තමන් ප්‍රතිවිරුද්ධ අරමුණ විනාශ වෙනවා පිරිහිනවා දකින්නට කැමති බව. ඒ කියන්නේ පින්නතර මේ ද්වේෂයේ විවිධ අවස්ථා තියෙනවා. කෝපය, ක්‍රෝධය, වෛරය, ඒ වගේම නොසතුට, නොමනාපය, අකමැත්ත, අප්‍රසාදය, ශෝකය, දුක ওই විදිහේ විවිධ වචන වලින් හඳුන්වන්න පුළුවන්. එහි එක් අවස්ථාවක් තමයි මේ ව්‍යාපාද කියන්නේ. ව්‍යාපාද කියලා කියන්නේ අරමුණට ප්‍රතිවිරුද්ධව වහාම නැගී සිටින ගතියක් එතන ප්‍රකට වෙන්නේ නැහැ. දැන් අර කෝපය, ක්‍රෝධය මතුවෙනකොට අරමුණට ප්‍රතිවිරුද්ධව වහ නැගී සිටිනවා. නමුත් මේ ව්‍යාපාදේ හැම ගතියක් නෑ. හැම විටම අරමුණෙහි පරිහානිය, අරමුණෙහි විනාශය අපේක්ෂා කරන ගතිය. එතකොට ඒක රළු විදිහට පිටට නොපෙනෙන්නට පුළුවන් ඇතුළතින් ඒ අරමුණෙහි පරිහානිය නැවත නැවත අපේක්ෂා කරන. එතකොට ඒ පිළිබඳව නැවත නැවත සංකල්ප ගොඩ නැගෙනවා. මේ තනත්තා විනාශ වෙනවා නම් හොඳයි. මේ මේ විදිහට වෙනසෙනවා නම් හොඳයි මේ මේ විදිහට පිරිහෙනවා නම් හොඳයි කියලා ඒ පිළිබඳව නැවත නැවත විවිධ පැති වලින් සංකල්ප ගොඩනගනවා ඒ සංකල්ප කෙරෙහි ඒ අරමුණු කෙරෙහි අපේ සිත නැවත නැවත ක්‍රියාත්මක වීම තමයි විහිංසා ව්‍යාපාද විතර්කයයි කියන්නේ. ඒතර ව්‍යාපාදය කියන්නේ තමන් අකමැති අරමුණ විනාශ වෙනවා දකින්නට රුචි කරන ගතිය. එතකොට ඒ අරමුණ කෙරෙහිම නැවත නැවත සිත මෙහෙවන ගතිය තමයි ව්‍යාපාද විතර්කයයි කියලා. විතර්ක කිව්වේ අරමුණට ගොඩනගන ගතියනේ අරමුණට මෙහෙවන ගතියනේ. එතකොට අර කාමච්ඡන්දේ වගේම අනුන් විනාශ කිරීම සම්බන්ධව අනුන්ගේ විනාශය මෙසේ මෙසේ සිදු වෙනවා නම් හොඳයි. ගම් වතුරක් හරි දැල්ලා යටපත් වෙනවා නම් හොඳයි. එහෙම නැත්නම් වසවිසක් හරි කැවිලා විනාශ වෙනවා නම් හොඳයි. හදිසි අනතුරකට හරි ලක් වෙනවා නම් හොඳයි. එහෙම නැත්නම් අන් අයගෙන් චෝදනා අපවාද විඳිනවා නම් හොඳයි. ඒ වගේම ව්‍යාපාර කඩා වැටෙනවා නම් හොඳයි. රෝගී වෙනවා නම් හොඳයි. අකාලේ මියදෙනවා නම් හොඳයි. මේ විදිහට කවර පැත්තකින් හෝ කරුණු මතුවෙන්නට පුළුවන්. අර Taman ප්‍රතිවිරුද්ධ පුද්ගලයාගේ විනාශය අපේක්ෂා කරන මනෝභාවය. සංකල්පනාව විවිධ පැතිවලින් මතුවෙන්නට පුළුවන්. අන්නේ මතුවෙන කාරණා ගැනම නැවත නැවත සිත යොමු වීම තමයි ව්‍යාපාද විතර්කය කියන්නේ. ඉතින් ඒ ව්‍යාපාද විතර්කය මතුවෙනකොටම ඒ දැනුණු සැනින්ම නාදිවාසේති පජහති විනෝදේති ජන්ති කරෝති අනභවංගමේ. ඒක තවදුරටත් ඉවසන්නේ නැහැ. මේක ඉවසන්නට පවත්වන්නට සුදුසු අරමුණක් නෙවෙයි. මේ දුරු කරන්නට සුදුසු අරමුණක් කියලා දැනගෙන වහාම එය දුරු කරන්නට නොහට ගන්නා தත්ත්වයට පමුණවන්නට උත්සාහ කිරීම ක්‍රියාත්මක වීම තමයි පහාන සංඥාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊට තුන්වෙනි කාරණය තමයි uppannam vihinsa vitakkan nadi vaseeti pajahate. විහිංසා කියලා කියන්නේ දැන් අර ප්‍රතිවිරුද්ධ පුද්ගලයාට හිංසා කරන්නට උනන්දු වෙන ගතිය. ප්‍රතිවිරුද්ධ පුද්ගලයාගේ විනාශය අපේක්ෂා කරන ගතිය ව්‍යාපාදයයි ඒ පුද්ගලයාට Taman විසින්ම හිංසා පීඩා පමුණුවන්නට කැමති ගතිය ඒ සඳහා උනන්දු වෙන ගතිය තමයි විහිංසාව කියලා කියන්නේ. අර ව්‍යාපාදයේ තියෙන්නේ Taman ක්‍රියාත්මක වෙන්නේ නැහැ වෙනත් ක්‍රමයකින් හරි ඒ විනාශය සැලසෙනවා නම් හොඳයි. කවර ක්‍රමයකින් හෝ ඔහු වෙනසෙනවා නම් හොඳයි කියලා හිතන ගතිය. විහිංසාවේ තියෙන්නේ තමන්ම ක්‍රියාත්මක වෙලා ඔහුට මෙසේ කළ යුතුයි මෙසේ කළ යුතුයි මේ විදිහට හිංසා කළ යුතුයි කියලා ඒව සැලසුම් කරන්නට නිතර නිතර සිත පෙළඹෙනවා. එතකොට අතීතයේ ඒ විදිහට කරපු දේවල් අනාගතයේට ඒ විදිහට කරන්නට හිතන දේවල් නැවත නැවත සිතට අරමුණු වෙමින් අපේ සිත ඒ විහිංසාව කෙරෙහිම මෙහෙයවීම තමයි විහිංසා විතර්කයයි කියලා හඳුන්වනවා. ඒතකොට මේ විහිංසාව විතරකයක් මතුවෙනකොට වහාම මේ පහාන සංඥාව ප්‍රගුණ කරන තැනත්තාට වැටහෙන්නට ඕනේ මේක පවත්වන්නට සුදුසු සංකල්පනාවක් නෙවෙයි වහාම දුරු කරන්නට සුදුසු දෙයක්. එහෙම කල්පනා කරලා නාදිවාසේති පජහති විනෝදේති ධම්ති කරෝති අනභවං ගමේති. ඒවසන්නේ නැහැ. වහාම දුරු කරනවා දුරින්ම දුරු කරනවා බැහැර කරනවා අහෝසි කරනවා ਸਰව සම්පූර්ණයෙන්ම විනාශ කරනවා ඒ මනෝභාවය. එතකොට අර පුද්ගලයා විනාශ කරන්නට පුද්ගලයාට හිංසා කරන්නට සිතන කාරණය පුද්ගලයා නෙමෙයි විනාශ කළ යුත්තේ මේ මනෝභාවයයි විනාශ කළ යුත්තේ කියන බව ඒ තනත්තාට දැනෙනවා. එහෙම නොදැනෙන තාක්කල් අපිට හිතෙන්නේ පුද්ගලයා තමයි විනාශ කරන්නත්. ඔහු තමයි මට අනර්ථ කරන්නේ. එහෙම තමයි හිතෙන්නේ. නමුත් අපිට ප්‍රඥාව අවදි වෙන්න අවදි වෙන්න දැනෙනවා ඒ පුද්ගලයා මට යම්කිසි හානියක් කළාද ඊට වඩා හානියක් මගේ මේ ව්‍යාපාද විහිංසා සිත විසින්ම මට ඇති කරනවා. දිසෝ දිසං යන්තං කෛරා වේරිවාපන වේරිණ මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝනං තතෝ කරේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සොරෙක් තවත් සොරෙකුට යම්තාක් අනර්ථයක් කළ හැකිද ඒ වගේම වෛරක්කාරයෙක් තවත් වෛරක්කාරයෙකුට යම්තාක් අනතුරක් කළ හැකිද ඊටත් වඩා අනතුරක් වැරදි විදිහට යොදවන ලද සිත Tamanට සිද්ධ කරනවා. එහෙමනම් අසවල් පුද්ගලයා මට හානි කළා, ඔහුට මෙසේ මෙසේ කළ යුතුයි කියලා හිතුවට ඒ පුද්ගලයා Tamanට කළාට වඩා බරපතල හානියක් වැරදියට යොදවන්නා වූ සිත විසින්ම Tamanට සිද්ධ කරනවායි කියන බව තේරුම් ගත්තොත් ඒ පුද්ගලයා විනාශ කරන්නට නෙමෙයි ඒ පුද්ගලයා පිළිබඳව ඇතිවෙන මේ ද්වේෂ සහගත හිංසාකාරී මනෝභාවය වහා දුරු කළ යුතුයි අහෝසි කළ යුතුයි කියන අවබෝධය ඇති වෙනවා. ඒ අවබෝධය ඇති කර ගන්නට නම් අර ප්‍රහාණ සංඥාවෙන් ඒ දිහා බලන්නට සිත පුහුණු කරන්න. දේශ චරිතයට ව්‍යාපාද විතරක දුරු කරගන්නට පහසු නොවෙන්නට පුළුවන්. ඒතර රාග චරිතයට සරාගී අරමුණ බලවත් වෙනවා. දේශ චරිතයට ව්‍යාපාද විහිංසා විතරක ඒබඳු අරමුණු වඩා බලවත්සේ දැනෙන්නට පුළුවන්. ඒ විදිහට පුද්ගලයා අනුව ඒවා වෙනස් වෙන්නට පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන uppන් uppන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාදි වාසේති පජහති විනෝදේති ජන්ති කරෝති අනභවං ගමේති. එතකොට දැන් මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන මේ විතර්ක පමණක් නෙවෙයි. ඊට පරිබාහිරව ඇතිවෙන සියලුම පාපී අකුසල මනෝභාවයන් අකුසල ධර්මයන් වහාම දුරු කරන්නට ක්‍රියාත්මක වීම ප්‍රහාණ සංඥාවෙන් ප්‍රගුණ කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට 1500ක් පමණ මේ ක්ලේශ ධර්ම ජනිත වෙන විවිධ ක්‍රම. ඉතින් ඒ සියල්ලටම ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන්ගෙන් ආරම්භ වෙන ඕනම කාරණයක්. දැන් මේ කාම විතරකයන්ට ලෝභයයි මූලික වෙන්නේ. ව්‍යාපාද විහිංසා විතරකයන්ට ද්වේෂයයි මූලික වෙන්නේ. ඊට අමතරව තව මෝහය මූලික වෙලා ඇති වෙන මනෝභාවය. මේ විදිහට ලෝභ, ද්වේෂ, මෝහයන් මූලික වෙලා යම්තා පාපී අකුසල මනෝභාවයන් ජනිත වෙනවද ඒවා පවත්වන්නට සුදුසු දේවල් නොවේ වහාම දුරු කරන්නට අවශ්‍යයි කියන බව තේරුම් අරගෙන ඒවා දුරු කිරීම සඳහා ක්‍රියා කිරීම පහන සංඥාවයි කියලා පතහාගතයන් වහන්සේ දේශනා කරා. දැන් එතකොට මේ අකුසලයයි කියලා අපි කොහොමද තේරුම් ගන්නේ? දිගු කලක් අපේ මනස පිළිබඳව සති සම්පජඤ්ඤයෙන් කටයුතු කරනවා සිහියෙන් සහ නුවණින් සිහියෙන් තමයි අරමුණට අවධානය යොමු කරන්නේ නුවණින් තමයි එහි හේතුව ඵලය අර්ථය අනර්ථය පැහැදිලිව තේරුම් ගන්න. යම් මනෝභාවයක් ජනිත වෙනකොට ඒ මනෝභාවයට මූල කාරණේ වෙලා තියෙන ලෝභය නම් එය සුදුසු දෙයක් නෙමෙයි. දැන් අපි මුලින් සඳහන් කළානේ තමන්ට නොලැබූ සම්පත් ලබන්නට ඕන ජීවිතේ පවත්වා ගන්න. ලැබූ සම්පත් පවත්වා ගැනීමත් අවශ්‍යයි. එතකොට ඒ පිළිබඳව ඇතිවෙන මනෝභාවය කුෂ්ණා මූලිකවද හටගන්නේ ප්‍රඥා මූලිකවද හටගන්නේ කියලා තෝරා ගන්නට පුළුවන් වුණොත් තමයි මේ ජනිත වෙන්නේ ක්ලේශ ධර්මයක් පාප ධර්මයක්ද එහෙම නැත්නම් යහපත් වූ මනෝභාවයක් ඥාන සම්ප්‍රයුක්ත මනෝභාවයක්ද මේ ඇති වෙන්නේ තෘෂ්ණා මූලික මනෝභාවයක්ද කියලා තෝරාගත්තොත් විතරයි ඒක කුසලයක්ද අකුසලයක්ද කියලා තීරණය කරන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ මට්ටමට අපේ සිතුවිලි පුහුණු කරන්නට ඕන සති සම්පජඤ්ඤේ ප්‍රගුණ කරන්නට ඕන එහෙම ප්‍රගුණ කරන කෙනෙකුට තමයි මේ මනෝභාවයන් හඳුනාගෙන දුරු කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ තමන්ගේ හිතේ ඇතිවෙන මනෝභාවය මොකක්ද කියලා වැටහෙන්නේ නැති නොදන්න කෙනෙකුට මේ ප්‍රහාණ සංඥාව ප්‍රගුණ කරන්න බෑ. ඇයි ඒ? බාහිර අරමුණත් එක්කලා පටලවෙනකොට අපේ මනසේ ඇතිවෙන ස්වභාවය අපට පේන්නේ නැත්නම් කොහොමද මේවා දුරු කරන්නේ? ඒ නිසා මූලික වශයෙන් අපි උත්සාහ කරන්න ඕන අපේ මනසේ යම් යම් දුර්වල මනෝභාවයන් ඇති වෙනකොට ඒවා හඳුනා ගන්න. ඉතින් ඒ සඳහා අපේ සිත ටිකෙන් ටික අභ්‍යාසගත කරන්නට ඕන. අද දවසේ මගේ මනසට කවරාකාර මනෝභාවයන්ද මතුනේ? තදින්ම දැනුණු මනෝභාවයන් මොනවද? එහෙම ටිකක් ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඕනේ ඉඳ ඇති වෙලාව. ඒ ප්‍රත්‍යවේක්ෂා කරලා බලලා ඒ මනෝභාවයන් කුසල මනෝභාවයන්ද අකුසල මනෝභාවය. එහෙම විශ්ලේෂණය කරලා බලන්නට ඕනේ. මුලින් මුලින් එහෙම ඉක්ම ගිය මනෝභාවයන් හරි නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕනේ. ඒවා ගැන කරුණු ධර්මානුකූලව වටහා ගන්න ඕන පොතපත කියවලා ගුරුවරු ඇසුරු කරලා බණ අහලා මේ මනෝභාවයන්හි ස්වභාවයන් තේරුම් ගන්න ඕනේ. එහෙම තේරුම් ගන්න තේරුම් ගන්න තමයි අපට ඒවාෙහි ගති ලක්ෂණ වැටහෙන්න ගන්න. ඊට පස්සේ තමයි අපට පුළුවන් වෙන්නේ මේ අකුසල මනෝභාවයක් කියන බව සියොම්ව තෝරාගෙන දුරු කරන්න. ඉතින් ඒ ඔක්කොම කරලා ඉවර වෙනකන් අපිට මේ භාවනාව කරන්න බෑ කියන එක නෙවෙයි මේකෙන් අදහස් කරන්නේ. දැනට පටන් ගන්න පටන්ගෙන කලු විදිහට දැනෙන මනෝභාවයන් හරි දුරු කරන්න උත්සාහ කරන්න. දැන් කාම කාම විතරක හැටියට අපිට රළුවට දැනෙන දේවල් තියෙනවනේ. ව්‍යාපාද විහිංසා විතරක හැටියට රළුවෙන් දැනෙන දේවල් තියෙනවනේ. ඒ රළුවට දැනෙන දේවල් දුරු කරන්න දැම්ම තියා අපිට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඊට පස්සේ තමයි අර සියොම් විදිහේ අකුසල ධර්ම පාප ධර්ම. මේක අකුසලයක්ද පාපයක්ද කියලා තෝරාගන්නේ කවර පදනමක් මතද? ඒව ගැන වඩාත් අපේ මනස සියුම් වෙන්න සියුම් වෙන්න තමයි අපට ඒ කෞශල්‍ය දියුනේ. ඉතින් මෙන්න මේ විදිහට කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක සහ උපනුපන් අකුසල පාප ධර්මයන් දුරු කරන්නට, ඒවා බැහැර කරන්නට, ඒ පිළිබඳව දුරු කළ යුතුයි කියන සංඥාව අවදි කරලා පුරුදු පුහුණු කිරීම තමයි පහාන සංඥාව හැටියට බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයේදී දේශනා කරා. මේ කාරණා සිහියෙන් නුවණින් වටහාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මූලික වශයෙන් කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක වශයෙන් තමන්ට දැනෙන, කලු විදිහෙන් දැනෙන අකුසල මනෝභාවයන් දුරු කරන්නට මනස පුහුණු කරන්නට ඕන වඩා ගැඹුරට යද්දී අර උපදින උපදින සූක්ෂම අකුසල පාප ධර්ම ඒවා අකුසල් බව තේරුම් ගන්නට අපේ මනස පුහුණු කරමින් ඒ පුහුණු කරන පුහුණු කරන ප්‍රමාණයට සූක්ෂම අකුසල පාප ධර්ම, ක්ලේශ ධර්ම හඳුනා ගනිමින් ඒ ඒ අකුසල ධර්ම දුරු කරන්නට මේ ප්‍රහාණ සංඥාව අපට දියුණු කරන්නට පුළුවන් වෙනවා කාලයක් අකණ්ඩව ප්‍රගුණ කරනකොට. ඉතින් ඒ සඳහා මේ අසුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනෝ මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල්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 ධර්මානුශාසනාව පැවැත්වුවේ පරණ පුකුණු විට ශ්‍රී විනයාලංකාරාම වාසී ආචාර්ය පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සේ ස්වාමීන් වහන්සේ. ඔබට ධර්මදේශනාවේ සංගීත පැටියක් හෝ කැසට් පැටියක් ලබා ගන්නට පුළුවන් කතා කරන්න 011 30 710